ආයුබෝවන් අද අපි ඇත්තකම හරිම ගැඹුරු මාතෘකාවක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. මේක තේරවාද බුදුදහමේ එන සුවිශේෂී සූත්‍ර දේශනාවක්. චන්නෝවාද සූත්‍රය. ඔව්. මේ සිදුවීම වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අර වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ. එතකොට ගිජ්ජකූඩ පර්වතයේ ආයුෂ්මත් සාරිපුත්ත මහාචුන්ද සහ මේ කතාවේ කේන්ද්‍රීය චරිතයේ චන්න කියන තෙරුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. හ්ම්. එතකොට මේ කතාවේ මූලිකම සිදුවීම වෙන්නේ අර චන්න තෙරුන් වහන්සේ මුහුණ දෙන අසාධ්‍ය රෝගී తත්වය. ඔව් අන්න ඒක තමයි. ඒ අසනීප తත්වයත් ඒක මුල් කරගෙන ඇතිවෙන සංවාදයක් තමයි මේ සූත්‍රයේ හරේ වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ වේදනාව, මානසික తත්වය, ඊට පස්සේ අනිත් තෙරුන් වහන්සේලාගේ ප්‍රතිචාර හරියටම. සාරිපුත්ත මහාචුන්ද තෙරුන්ගේ ප්‍රතිචාර ඊට පස්සේ එතන ඇති වෙන ධර්ම සාකච්ඡාව අර අත්ත අනාත්මය ගැන. ඔව්. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියන එක දක්වාම අපි මේක විමසලා බලමු. හ්ම්. එතකොට කතාව පටන් ගන්නෙ කොහොමද? සාරිපුත්ත තෙරුන් මොකද කරන්නේ? සාරිපුත්ත තෙරුන් තමයි මූලිකත්වය ගන්නේ. උන්වහන්සේ මහාචුන්ද තෙරුන්ට කතා කරනවා කියනවා අපි යමු ගිහින් චන්න තෙරුන්ගේ සුවදුක් ටිකක් විමසලා බලමු කියලා. හා. ඉතින් දෙන්නම යනවා චන්න තෙරුන්ව බලන්න. ගිහින් ඉතින් සුවදුක් අහනවා කොහොමද ඉන්නේ සැපසනිප කොහොමද කියලා. එතකොට චන්නතරුන්ගේ ප්‍රතිචාරය උන්නාසේ මොන වගේ දෙයක්ද කියන්නේ තමන්ගේ තත්ත්වය ගැන. ආ ඒක තමයි හරිම තියුණු විස්තරයක් දෙන්නේ. උන්නාන්සේ විඳින වේදනාව ඒක ඇත්තටම හිතාගන්න තමාරුයි. උන්නාන්සේ උපමා ගේනවා. කියනවා හරි ඒක තියුණු ආයුධයකින් පිහියකින් හරි මොකකින් හරි ඔළුව පලනවා වගේලු වේදනාව. හ්ම්. එහෙම නැත්තම් තද සම්පටියක් අරගෙන ඔළුව වටේ ඔත්තලා හිර කරලා තද කරනවා වගේලු. අප්පා. තව කියනවා දක්ෂ මස්වැලෙන්දෙක් ගවයෙක් මරණ කෙනෙක් තියුණු පිහියකින් බඩ පහුරු ගානවා වගේ දැනෙනවා කියලා. දරුණුයි නේද? ඔව්. අන්තිමට කියනවා හරියට කෙනෙක්ව අල්ලලා ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ පුච්චනා වගේ දැවිල්ලක් වේදනාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ශාරීරිකව දරාගන්න බැරිම තැනක ඉඳලා තියෙන්නේ? දරාගන්න බැරිම තැන. අඩු වෙන්න පාටකුත් නෑලු එන්නෙන්ටම වේදනාව වඩිම නා කියලාත් කියනවා. ඉතින් මේ වගේ තත්වයකදී මිනිස්සෙක්ට නැත්තම් තෙරුන් වහන්සේ නමකට වුණත් හිතන දේවල් තියෙන්න පුරවා. මොකද්ද චන්න තෙරුන්ගේ අදහස උනේ? ඕ උන්නාසේ කිලින්ම කියනවා මේ වේදනාවත් එක්කමට ජීවත් වෙන්න කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා සත්තං ආහාරස්සාමි කියලා පාලියෙන් කියන්නේ ඒ කියන්නේ ආයුධයක් පාවිච්චි කරනවා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා කියන එක. සිය දිවි නසා ගන්නවා කියන එක තමයි එතන කියවෙන්නේ. අන්න ඒක තමයි. මේක ඇහුවම සාරිපුත්ත තෙරුන් වහන්සේ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? සාරිපුත්ත තෙරුන් හරිම කම්පාවටපත් වෙනවා. වහම කියනවා අනේ එපා ඉෂ්මතුනි එහෙම කරන්න එපා. ඔය අදහස අතහැරින්න කියලා. ජීවත් වෙන්න උත්සාහ කරන්න ඔබට ජීවත් වෙන්න අවශ්‍ය මොනවද ඕන සුදුසු ආහාර පාන බෙහෙත් හේතු උපස්ථායකයෝ ඕන දෙයක් අපි හොයලා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. හරිම කාරුණික ඉල්ලීමක්. ඔව්. ඒ චන්නතරුන් මොකට කියන්නේ? චන්නතරුන් ඒක පිළිගන්නේ නෑ නේද? උන්වහන්සේ කියනවා, "ඔව් කියනවා මට ඕව නැතුව නෙවෙයි මට දායක පිරිස ඉන්නවා උපස්ථාන කරන අය ඉන්නවා." ආහාර බෙහෙත් ඒ දේවල් වල අඩුවක් නෑ කියලා. ඒත් එකම උන්වහන්සේ හරිම වැදගත් ප්‍රකාශයක් කරනවා අර තමන් මේ කරන්න යන දේ ගැන. අන්න ඒක තමයි උන්වහන්සේ කියනවා මම බොහෝ කාලයක් ශාස්ත්‍රුන් වහන්සේව බුදුන් වහන්සේව ඇසුරු කළේ බොහොම මනාපෙන් කැමැත්තෙන්. ඒ නිසා මම මේ කරන ක්‍රියාව මේ ආයුධය පාවිච්චි කිරීම ඒක අනුපවජ්‍ය දෙයක් කියලා. අනුපවජ්‍ය කියන්නේ? ඒ කියන්නේ නිന്ദා රහිතයි. දෝෂාරෝපණය කරන්න බැරි දෙයක්, වරදක් නැති දෙයක්, නැවත භවයකට බැඳෙන්නේ නැති ක්‍රියාවක්. ඒ නිසා ඒක එහෙමයි කියලා ඔබ වහන්සේලා පිළිගන්න කියලාත් ඉල්ලා සිදිනවා. මෙන්න මේක තමයි ටිකක් ගැඹුරින් හිතන්න ඕන තැන. මොකද සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීම බුදුදහමේ අනුමත කරන්නේ නෑ නේද? කොහෙත්ම නෑ. අකුසලයක් විදිහටනේ සලකන්නේ. ඒත් මෙතන චන්න තෙරුන් කියනවා මේක අනුපවජ්ජයි කියලා. ඉතින් සාරිපුත්ත තෙරුන්ටත් මේක ප්‍රශ්නයක් වෙන්න ඇති නේද? ප්‍රශ්නයක් වේම ඒ නිසා තමයි උන්වහන්සේ හිතනවා චන්න තෙරුන් මේ කියන කතාවේ මොකක් හරි ගැඹුරු අර්ථයක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා උන්වහන්සේ බොහොම ගෞරවයෙන් අවසර ඉල්ලනවා ආයුෂ්මතුනි මට පුණුවන් ද ඔබ වහන්සේගෙන් ධර්ම කාරණාවක් විමසන්න කියලා. ආ එතනින් තමයි අර ධර්ම සාකච්ඡාව පටන් ගන්නෙ. මොකද සාරිපුත්ත තෙරුන් අහන ප්‍රශ්නය. උන්වහන්සේ අහනවා මේ අපේ ඉන්ද්‍රියන් තියෙනවනේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඒ වගේම ඒ ඉන්ද්‍රියන්ට අදාළ විඥානයන්, චක්කු විඥානය, සෝත විඥානය ආදී වශයෙන්. ඒ වගේම ඒවට ආරමුණු වෙන දේවල්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඔව්. මේ ආයතන ටික. අන්න ඒ ටික. මේ සියල්ල දිහා බලලා මේක මගේ තන් මම මේ මම එසෝ හමස්මි මේ මගේ ආත්මය එසෝ මේ අත්තා කියලා ඔබ වහන්සේ දකිනවද සලකනවද කියලා අහනවා හරිම සෘජු ප්‍රශ්නයක්. චන්නතරුන් මොකද කියන්නේ? චන්නතරුන්ගේ පිළිතුරත් ඒ වගේන පැහැදිලිය උන්වන්සි කියන්නේ නෑ ආයෂ්මතුනි ඔයි කියපු කිසිම දෙයක් දිහා බලලා ඇස දිහා බලලවත් රූප දිහා බලලවත් චක්කු විඤ්ඤාණය දිහා බලලවත් මම මේක මගේ කියලාවත් මේ මම කියලාවත් මේක මගේ ආත්මය කියලාවත් දකින්නේ නෑ කියලා. ඒ කියන්නේ නේතම් මම නේ සෝහම්මස්මි නමේ සෝහත්තා කියන දැක්ම. අන්නේ දැක්ම තියනවා කියලා කියනවා. කියන්නේ අනාත්ම භාවනාව අනාත්ම ලක්ෂණය මනාව තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉඳා කියන එකනේ. හ්ම්. එතන නතර වෙන්නේ නෑ නේද සාකච්ඡාව? නෑ. සාරිපුත්තුතුරුන් තම ගැඹුරට යනවා අහනවා. හොඳයි. ඔබ වහන්සේ ඔහොම දකින්නවා නම් එහෙම දකින්නේ කොහොමද? මොකක් දැකලාද? මොකක් අවබෝධ කරගෙනද ওই විදිහට මේ මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි කියලා දකින්නේ කියලා. ඒකට දෙන උත්තරය තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඔව් චන්න තෙරුන් කියනවා මම ওই කියපු හැම දෙයකම ඇස රූප චක්කු විඥානය ආදි මේ හැම දෙයකම Nirodhe දකින්නවා කියලා. Nirodhe. ඒ කියන්නේ නිරුද්ධ වීම, නැති වෙලා යන ස්වභාවය, ඇති වෙලා නැති වෙන ස්වභාවය, අනිත්‍යතාවයේ ඉක්මවා ගිය ඒ හේතු ප්‍රත්‍යයන් නැතිවීමෙන් ඒ සියල්ල නැති වී යන ස්වභාවයේ ඒ Nirodhe දැකීමෙන් ඒක අවබෝධ කර ගැනීමෙන් තමයි මම අර විදිහට දකින්නේ කියලා කියනවා කියලා. ආ. ඒතකොට අර අනුපවජ්ජ කියන කතාවට පදනම වෙන්නේ මේ Nirodhiyo දැකීම කියන එකද? අන්න ඒක තමයි එකලේ තමන් යම්කිසි අවබෝධයකට මාර්ගඵලයකට පත් වෙලා ඉන්නවා කියන එක තමයි එතන ව්‍යංගයෙන් කියවෙන්නේ. මේ Nirodhe දැකීම නිසා තමයි තමන් කරන ක්‍රියාව නැවත භවයකට හේතු වෙන්නේ නැහැ, දෝෂ සහිත නැහැ කියලා උන්වහන්සේ කියන්නේ. මේ වෙලාවේ මහචුන්ද තෙරුණුත් යමක් කියනවා නේද? ඔව් මහචුන්ද තෙරුණි මේ සාකච්ඡාවට එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු හරිම වැදගත් කරුණක් මතක් කරනවා. උන්වහන්සේ කියනවා භාග්‍යවතුන් මහසි දේශනා කරලා තියෙනවා යම් කෙනෙක් මමත්වේ නිසා, තණ්හාව නිසා ඇලෙනවා නම් එතන සැලීමක්, ඉංජිතං ඇති වෙනවා. හිතේ කම්පනයක්, නොසන්සුන්කමක් වගේ දෙයක්. ඔව්. ඇලීම නැතිනම් ඒ සැලීමත් නැහැ. සැලීම නැතිනම් එතන පස්සද්දී සංසිදීම සැහැල්ලුව තියෙනවා. සංසිදීම තියෙන තැන නැති භවයට නැඹුරු වීමක් ඇලීමක් නැහැ. භවගාමි ගතියක් නැහැ. නැහැ. ඒ නැඹුරු නැති තැන ආගති ගති ඒම යාම සසර ගමන නතර වෙනවා. ඒම යාම නැති තැන චුතුපපාත චුතිවීම මැරීම සහ උත්පත්තිය ලැබීම නතර වෙනවා. චුති උත්පත්ති නැති තැන තමයි දුක්ඛ සාන්ත දුකේ කෙලවර නිවන තියෙන්ජි කියලා බුදුන් වහන්සේ දේශනා කරපු බව මතක් කරනවා. ඒකත් අර චන්නතිරුන්ගේ කත්වයට අදාළ වෙන දෙයක් නේද? ඔව්. ඒකත් අර Nirodhe දැකීම ඇලීම් වලින් මිදීම කියන කාරණාවටම සම්බන්ධයි. ඉතින් මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ මොකද වෙන්නේ? සාකච්ඡාවෙන් පස්සේ සාරිපුත්ත සහ මහාචුංග තෙරුන් වහන්සේලා පිටත් වෙලා යනවා. ගින් වැඩි වෙලාවක් යන්න කලින්. ඔව් වැඩි වෙලාවක් යන්නේ නැහැ. චන්න තෙරුන් වහන්සේ Taman කලින් කිව්ව විදිහටම අර සත්තං ආහාරයේසේ ආයුධය පාවිච්චි කරනවා සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ සාරිපුත්ත තෙරුන් මේ ගැන දැනගන්නවා ඇති. භාග්‍යවතුන් වහන්ස අපේ චන්න භික්ෂුව ආයුධය පාවිච්චි කරා උන්වහන්සේගේ ගතිය කුමක්ද මරණින් මතු උන්වහන්සේ කොහෙද උපන්නේ කියලා මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මොකද අර අනුප්පවජ්‍ය කතාව නිසා බුදුන් වහන්සේ මොකද වදාරන්නේ? බුදුන් වහන්සේගේ පිළිතුර තමයි මේ සූත්‍රයේ කූට ප්‍රාප්තිය. උන්වහන්සේ සාරිපුත්ත තුරුම්ගෙන් අහනවා සාරිපුත්ත චන්න භික්ෂුව ඔබ ඉදිරියේදීම කිව්වේ නැද්ද? තමන්ගේ ක්‍රියාව අනුප්පවජ්‍ය නිന്ദාරහිතයි කියලා? ඔව් එහෙම කිව්වා. ඊට පස්සේ බුදුන් වහන්සේ විස්තර කරනවා. සාරිපුත්ත පුබ්බජර කියන ගමේ චන්න භික්ෂුවට හිතවත් පෞල් හිටියා. මිත්‍ර පෞල් හිටියා. ඒ වගේම හිතවත් නැති පෞලුත් හිටියා. ඒත් උපවද්‍ය කියන්නේ ඒ මිත්‍රකමටවත් අමිත්‍රකමටවත් නෙවෙයි. ඒතර මොකද්ද උපවද්‍ය කියන්නේ? බුදුන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ශරීරය මේ කය අතහැරලා වෙනත් කයකට බැඳෙනවා නම් ඒ කියන්නේ නැවත උපත්තියක් ලබනවා නම් අන්න ඒක තමයි උපවදය කියන්නේ. ඒක තමයි දෝෂ සහිත වෙන්නේ නැවත භවයකට බැඳීම. චන්න භික්ෂුවට එහෙම දෙයක් උනේ නැහැ. එයා මේ කය අතහැරලා වෙනත් කයකට බැඳුනේ නැහැ. ඒ කියන්නේ නැවත ඉපදුනේ නැහැ. ඒ නිසා සාරිපුත්ත චන්න භික්ෂුව අනුපවජ්ජ විදිහට දෝෂ රහිතව නැවත භවයකට නොබැඳෙන විදිහට තමයි ආයුධය පාවිච්චි කළේ කියලා බුදුන් වහන්සේ වදාරනවා. ඒ කියන්නේ චන්නතරුන් පිරිණිවන් පෑවා කියන එකද? අන්න ඒක තමයි. ඒ ක්‍රියාව කරන මොහොතේ හෝ ඊට ආසන්න මොහොතකදී රහත් භාවයටපත් වෙලා නැවති ඉපදීමක් නැති පිරිණිවන් පෑ තත්වයටපත් වෙලා කියන එක තමයි බුදුන් වහන්සේගේ දේශනාවෙන් තහවුරු වෙන්නේ. හරිම පුදුම කතාවක්. ඒ කියන්නේ දරා ගන්න බැරි ශාරීරික වේදනාවක් මැද්දේ වුණත් ඒ Nirodha දැකීමේ අවබෝධය නිසා ඒ අවසාන මොහොතේ ඒ தත්ත්වයට පටවෙන්න පුළුවන් වුණා. ඔව් මේකෙන් පේනවා අර ශාරීරික වේදනාව ඒ නිසා ඇතිවෙන සියදිවි නසා ගැනීම සිතුවිලි සහ අර ගැඹුරු බෞද්ධ දර්ශනය අනාත්මය නිරෝධය දැකීමේ මේවා අතර තියෙන සංකීර්ණ සම්බන්ධය. එතකොට මේකෙන් අදහස් වෙන්නේ නැහැ නේද? සියදිවි නසා ගැනීම අනුමත කරනවා කියලා? කොහෙත්ම නැහැ. ඒක පැහැදිලිවම අවධාරණය කරන්න ඕන. බුදුදහම කවදාවත් ජීවිත නැති කර ගැනීම අනුමත කරන්නේ නැහැ. ඒක අකුසලයක්. හැබැයි මෙතන විශේෂත්වයේ තමයි යම්කිසි කෙනෙක් අර Nirodhe දැකීම වගේ ගැඹුරු අවබෝධයක් ලබලා මාර්ගඵල ලබලා ඉන්නවනම් ඒ කෙනාගේ ක්‍රියාව බාහිරින් බලනකොට සියදිවිනසා ගැනීමක් වගේ පෙනුනත් ඒකේ අභ්‍යන්තර ස්වභාවය ඒ මානසික මට්ටම එක බලනකොට ඒක නැවත භවයකට හේතු වෙන උපවජ්‍ය දෙයක් නෙවෙයි අනුපවජ්‍ය දෙයක් වෙන්න පුළුවන් කියන එකයි බුදුන් මනසේ පෙන්වා දුන්නේ. ඒක ඇත්තටම හරිම සියුම් කාරණයක්. ඉතාම සියුම් ඒ පුදුම පුද්ගලයාගේ මානසික තත්ත්වය අවබෝධය මත තමයි ඒ ක්‍රියාවේ ස්වභාවය තීරණය වෙන්නේ. ඉතින් මේ චන්නෝවාද සූත්‍රය අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරනවා විශේෂයෙන්ම අර Nirodhaය දැකීම අනාත්මය අවබෝධ කර ගැනීම වගේ දේවල්. ඔව්. ඒ වගේ ගැඹුරු ධර්ම කාරණා අවබෝධ වුණාම ජීවිතේ එන අතිශය දරුණු දුක් වේදනා දිහා මරණය දිහා බලන විදිහ කොහොම වෙනස් වෙන්න පුරවන්ද? ඒ වගේ ආන්තික අවස්ථාවකදී කෙනෙකුගේ මානසික ශක්තියට තීරණවලට ඒ ධර්ම අවබෝධය කොහොම බලපානවද ගැන එක ඇත්තමම ඒ ගැන තව දුරටත් මෙනෙහි කරන්න විමසන්න වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ චන්නෝවාද සූත්‍රය ඇත්තම